අපි පසුගිය දිනේදී සාකච්ඡා කළේ සෝතාපන්න මාර්ග චිත්තය සහ ඵල චිත්තය පිළිබඳව සංක්ෂිප්ත ආකාරයෙන් කරුණු සාකච්ඡා කළා. ඊතරේ සෝතාපන්න මාර්ග චිත්තය කතරම් වැදගත්ද කියන එක අපි පැහැදිලි කළා. ඒ කෙනාට ඒ තුල ලැබෙන අර සියලු දුක්ඛයන්ගේ Nirodha අතරින් කොපමණ දුක් ප්‍රමාණයක් නිරුද්ධ වුණාද කියන එක පිළිබඳව. එතකොට දැන් අද දැන් මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සකදාගාමී මාර්ග සහ ඵලචිත්තේ පිළිබඳව. දැන් සකදාගාමී කියන එක අපි කෙටියෙන් විස්තර කළා. අර සකින් ආගාමී එකවරක් පමණක් කාම ලෝකයට පැමිණෙනවා කියන එක. ඊට සෝවාන් මාර්ග චිත්තයෙන් අර දිට්ටි විචිකිච්ඡා කියන ධර්මතා දෙක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා. සිත් වශයෙන් කියනවා නම් ditthිගත සම්පයුත්ත සිත් හතර සහ විචිකිච්ඡා සම්පයුත්ත සිත කියන ඒ සිත් නැවත නූපදින ස්වභාවයට පත් කළා. නමුත් සකදාගාමි ඵලයට ඒ මාර්ග චිත්ති උපදවාගෙන ඒ සකදාගාමි මාර්ග ඵලයන්ට පත්වෙච්ච ආර්යයන් වහන්සේ තුල අර සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන ධර්මතාවයක් නැහැ. අර දිට්ඨිය විචිකිච්ඡාව ප්‍රහාණය වුණාට පස්සේ තවත් අපි කිව්වා සකදාගාමි මාර්ගයෙන් සිදු කරන්නේ කාමරාග පටිග කියන සංයෝජන ධර්ම දෙකේ තියෙන අර ඝන බොල් ස්වභාවය තුනී බවට පමුණුවනවා කියලා. ඒතර එතන අර කාමරාග කියලා කියන්නේ මේ කාමය ලෝකයන් තුල උපදින්න තියෙන ස්වභාවය තණ්හාව මේ කාම වස්තුන් පරිභෝජනය කරන්නේ. තවත් විදිහකින් කිව්වොත් මේ ඉඳුරන් පිනවන්න තියෙන ස්වභාවය කැමැති ස්වභාවය ඊළඟට පටිඝය කියලා කියන්නේ ද්වේෂයට කියන නමක් අපි පටිඝසිත වල දිගෙන ගත්තානේ පටිඝය කියන්නේ ද්වේෂයට කියලා කියන්නේ අර පටිහඤ්ඤතීති පටිඝෝ කියලා අපි ඉගෙන ගත්තානේ කියන්නේ එතන පටිහඤ්ඤති කියලා කියන්නේ රහත් පසින්ම බොහෝ හිංසා කරන පීඩා කරන ස්වභාවයක් තමයි පටිහඤ්ඤති කියලා කියන්නේ තවත් විදිහකින් පටිඝය කියලා කියන්නේ විරුද්ධාරම්මණයත් එක්ක ගැටෙන ස්වභාවය. ඒතර විරුද්ධාරම්මණයත් එක්ක අපි ගැටෙන්නේම මේ द्वේෂය නිසා. ඒ දෝමනස සහගත පටිග සම්පයුක්ත කියලා ඒසෙත් නම් කළේ. ඒතර පටිගය ගැටීම හටගන්නේම ද්වේෂයත් එක්ක. ඒතර මෙතනදී සකදාගාමි මාර්ග චිත්තයෙන් සිදු කරන්නේ අර ඒ වගේ තියෙන දැඩි ස්වභාවය දැන් අර සසර පුරාවටම මේක පෘතජ්ජනයන්ගේ సంతාන තුල දැඩි විදිහටම තියෙනවනේ ඝන විදිහට තියෙනවා. ඒතර ඒ නිසා තමයි මේ සත්වයෝ බොහෝ විට නිතර නිතර කිපෙන්නේ. ඒතර ක්‍රෝධය නිසා කොච්චර හානියක් වෙනවද කියන එක වදාරණව තථාගතයන් වහන්සේට කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මං නපස්සති කියලා. කියන්නේ කුද්දෝ අත්තං නජානාති මේ කිපිච්ච කෙනා අර්ථයක් දන්නෙත් නැහැ. එතන අර්ථය කියලා කියන්නේ යහපත් දේවල් මොනවද කියලා දන්නෙත් නැහැ. කුද්දෝ ධම්මං නපස්සති. අන්න කිපුණු කෙනා ධර්මයක් දන්නෙත් නෑ. ඊට පස්සේ එයාට කියන ඒ ද්වේෂය කියන එක මහා අන්ධකාරයක් කියලා කියනවා. බොහෝ පීඩා පමුණුවන දෙයක් කියලා කියනවා. ඒතර බොහෝ සත්වයෝ මේ ද්වේෂය හේතු කරගෙන තමයි විශාල විපත් වලට එළඹෙන්නේ. මේ ගැටීම හේතු කරගෙන. දැන් බලන්න කුඩා දෙයකට වුණත් සමහර විට ගැටීමක් ඇති කරගෙන සමහරට චූටි වචනයක් නිසානේ ගැටීමක් ඇති කරගෙන ඕක සමහර විට මේ ජීවිතේ පුරාම තියෙනවා සමහරට තවත් කෙනෙක් විනාශ කරන්න පවා එක හේතුවක් වෙනවා කියන්නේ සමහරට ඒ තරහා Taman එක්ක ගැටුණු කෙනා පමණක් නෙවෙයි සමහරට ඒ කෙනාගේ පවුලම ඇසුරු කරන අය පවා විනාශ කරන්න ඒක බලවත් වෙනවා සමහරට ඒක මේ ජීවිතෙන් නවතින්නේ නැතිව භවාන්තරයටත් යනවා. හරියට අර දෙව්දත් තෙරුන්ගේ ආපු දේශේ වගේනේ. දිගින් දිගට දිගින් දිගට එනවා. ඒතර ඒ තරම් මේ පටිඝය කියන එක බලවත් දෙයක්. බොහෝ විපත් පමුණුවන දෙයක්. ඒතර මේ සකදාගාමි මාර්ග චිත්තයෙන් මෙහි තියෙන මේ දැඩි ස්වභාවය, ඝන ස්වභාවය තුනී බවට පමුණුවනවා. ඒකෙන් තුනී බවට පමුණුවා කියලා කියනකොට හැබැයි යම් දෙයක් ප්‍රහාණය නොවුනා කියන අර්ථයක් ගැබ් වෙන්නේ නැහැ. දැන් තුනී කරනවා කියන්නේත් යම් දෙයක ප්‍රහාණයක් සිදු වෙනවා. දැන් අපි වෙලෑලි කෑල්ලක් අරගෙන ඒ ලෑලි කෑල්ල තුනී කරනවා කියනකොට අර ඝනව තියෙන එක තුනී කරනවා කියනකොට ඒ තුනී බවට පත් වෙනකොට ඒකේ තියෙන ඝන ස්වභාව ඉවත් වෙනවානේ. යම් දෙයක් ඉවත් වෙනවා. ඒතර ඒ වගේ මේ චිත්තේනොත් අර යම්කිසි ආකාරයක දුරු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තුනී කිරීමක් කරන්නේ දුරු කිරීමක් සිදු වෙනවා. අර දැඩි ස්වභාවය, ඝන ස්වභාවය තුනී කිරීමක් සිදු වෙනවා. එතකොට එතන අර ධර්මතා වශයෙන් හැබැයි ප්‍රධාන වශයෙන් කිසිම දෙයක් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයටපත් උනේ නැහැ. ඒතර ඒක තුල තියෙන ශක්තිමත් භාවය හේතු කරගෙන තමයි සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා එක්වරක් පමණක් මේ කාම ලෝකයට පැමිණෙන්නේ. මොකද ඒක බොහොම තුනී බවට පත් වෙලා තියෙන නිසා. එතකොට සකදාගාමී ඵලයට පත් වෙච්ච කෙනා ඊළඟ මාර්ග ඵලයේ උපදවා ගන්නට නම් නැවත නැවතත් එයා විදර්ශනාව දියුණුවට පත් කරන්නට ඕන. ඒතර විදර්ශනාව දියුණුවට පත් කරනවා කියලා කියන්නේ ආයෙත් මුල ඉඳලා වඩනවා කියන එක නෙවෙයි. කියන්නේ මුල ඉඳලා වඩනවා කියලා කියනවා විදර්ශනා ඥාන ඔක්කොම මුල ඉඳලා උපදවා ගන්නවා කියන එක නෙවෙයි. කියන්නේ අර අපි අර මුලින්ම සිහිපත් කරපු මේ නාම රූප පරිච්ඡේද ඥානෙ ඉදිරියට ඉගෙන ගන්න පුළුවන් මේ තැන් වලට ලැබෙන්නේ කොහොමද කියලා මේ නාම රූප පරිච්ඡේද ඥානය ඊළඟට අපි ওই සාකච්ඡා කරන ඊළඟට තියෙන මේ ප්‍රත්‍යපරිග්ඝා ඥානය මේ දේවල් වල ඉඳලා පටන් ගන්නවා කියන එකක් නෙවෙයි කියන්නේ දැන් මෙයා සෝවාන් ඵලයටපත් වෙලා ඉන්න නිසා මේ නාම රූප ධර්මයන් පිළිබඳව දැනීමක් තියෙනවා අවබෝධයක් තියෙන ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා මෙයා නැවත වඩන්නේ මේ උද්‍යව්‍ය ඥාණයෙන් තමයි ආරම්භ කරන්නේ. අනු උද්‍යව්‍ය ඥාණයෙන් නැවතත් ඒ ආරම්භ කරලා අර ආකාරයෙන්ම දැන් අතනදී අපි කිව්වේ ගෝත්‍ර භූ චිත්තය උපදිනවා කියලානේ. ගෝත්‍ර භූ චිත්තයෙන් අනතුරුව සෝවාන් මාර්ග චිත්තය පහළ වෙනවා කියලා. නමුත් මෙතනදී හටගන්නේ ගෝත්‍ර භූ චිත්තය නෙවෙයි. මෙතනදී පහළවන සිතට අපි නාමයක් කියනවා වෝදාන චිත්තය කියලා. අන්න වෝදාන චිත්තයෙන් අනතුරුව තමයි මේ සකදාගාමී මාර්ග චිත්තේ හටගන්නේ. ඒතර සකදාගාමී මාර්ග චිත්තේ උපදවා ගත්ත කෙනත් අර ආකාරයෙන්ම විදර්ශනාවන් දියුණුවටපත් කරලා අනාගාමී මාර්ග චිත්තය උපදවා ගන්නවා. ඒතර අනාගාමී මාර්ග චිත්තය හටගන්නවා සමගින්ම ඒ සිතෙන් අර සකදාගාමි මාර්ග චිත්තයෙන් තුනී බවට පත් කරලා තිබුණු කාමරාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයට පත් කරනවා. අන්න ඒ නිසා තමයි ඒ කෙනා නැවතත් මේ කාම ලෝකයකට එළඹෙන්නේ නැහැ කියලා දේශනා කරන්නේ. ඊතරේ අනාගාමීන් වහන්සේලා උත්පත්තිය ලබන්නේ අනාගාමීන් වහන්සේලාටම ප්‍රතිසන්දීන් ලබන්නට උරුම වෙච්ච භූමියක් තියෙනවා. අන්නේ භූමි වලට අපි නම් වශයෙන් භාවිත කරන්නේ පංච සුද්ධාවාස භූමි කියලා. කියන්නේ අවිහය, අතප්ප, සුදස්ස, සුදස්සේ අකනිට්ට කියලා භූමි පහක් තියෙනවා. ඒතර මෙහෙම හිතන්න හැබැයි යම් කිසි කෙනෙක් මේ ධ්‍යාන උපදවාගෙන නැත්නම් හිතන්න ඕනේ යම් කිසි කෙනෙක් දැන් අනාගාමී ඵලයටපත් වෙනවා ඒ අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවාගෙන නැහැ. දැන් සුෂ්ක විදර්ශක වශයෙන් රහත් ඵලයට පත්වෙන කෙනා අපි ඒ නම යොදන්නේ යා රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගත්තේ නැති නිසානේ. කියන්නේ සුද්ධ විදර්ශනාවම දියුණු කරලා රහත් ඵලයට පත්වෙච්ච කෙනා. ඒතර හිතන්නේ යම් කිසි කෙනෙක් ධ්‍යාන උපදවා ගන්න නැතුව අනාගාමී ඵලයට පත් වුණා කියලා ඒ අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා කොහෙද උපදින්නේ එතකොට? මොකද අර භූමියේ තියෙන අනාගාමීන් වහන්සේලා පමණක් උපදින දේවල්. හැබැයි ඒවා චතුර්ථ ධාන භූමි. ඒතර අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා ඒ සුද්ධාවාස ලෝකයන් තුළ උපදින්නේ අනාගාමී චිත්තය හේතු කරගෙන නෙවෙයි. මොකද මේවල් මාර්ග චිත්තයන්නේ මාර්ගඵල චිත්තයන්. එතකොට මේව ලෝකෝත්තර සිත්. ලෝකෝත්තර සිතකින් කවදාක්වත් ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ නැහැ. අයි ලෝකයෙන් ඈතර කියන්නේ නිසානේ. ඒ නිසා ලෝකයෙන් ඈතර කියන්නේ. ඒතර ලෝකයෙන් ඈතර කියන ලෝකයට අයිති දෙයක් නැහැ. ඒතර මේ අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනා ඒ අනාගාමී මාර්ගසිතේ හෝ ඵලසිතේ හෝ ආනුභාවයක් නිසා නෙවෙයි ඒ සුද්ධාවාස භූමීන්වල උත්පත්තිය ලබන්නේ. ඒ උත්පත්තිය ලබන්නේ ඒ තැන්වල උපදින්නට උපනිශ්‍රේවන අර රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ක්ලේශ ධර්මයන් හේතු ධර්මයන් ඉතිරිව තියෙන නිසා. ඒතරන්න ඒ නිසා දැන් චතුර්ථ ධානය උපදවා ගත්ත නැති කෙනෙක් අනාගාමී ඵලයටපත් වුණොත් එහෙම දැන් කාම ලෝකයට එන්න හේතු නැහැනේ. ඒ නිසා මරණාසන්න මොහොතේදී ධ්‍යාන උපදවා ගන්නවා. ප්‍රථම ධ්‍යාන උපදවාගෙන ප්‍රථම ධ්‍යානයට අනුරූපී භූමියක් තුල අනාගාමීන් වහන්සේලා ප්‍රතිසන්දිය ලබනවා. දැන් ප්‍රථම ධ්‍යාන භූමි තුනක් තියෙනවානේ. කියන්නේ බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය කියලා ප්‍රථම ධ්‍යාන භූමි තුනක් තියෙනවා. ඒතර චතුර්ථ ධ්‍යානෙ උපදවාගත්ත නැති අනාගාමී කෙනෙක් අන්න ඒ ප්‍රථම ධාන භූමි තුනෙන් එක්ක ප්‍රතිසන්දිය ලබනවා ඒ කියන්නේ දැන් එතන බ්‍රහ්මපාරිසජ්ජය බ්‍රහ්ම පූජිතේ මහා බ්‍රහ්ම කියලා භූමි තුනක් බෙදෙන්නේත් ඒ ධානයේ තියෙන අර හීන මධ්‍යම ප්‍රනීත කියන අවස්ථාවන් උපනිශ්‍රය කරගෙන ඒ අනුව තමයි එයා ඒ සුදුසු බ්‍රහ්ම ලෝකයක් තුළ ප්‍රතිසන්දිය ලබනවා. ඒතර එහි ප්‍රතිසන්දිය ලබන මේ අනාගාමී උතුමන් වහන්සේ අවශ්‍ය නම් එතනදිම මේ විදර්ශනා වඩලා මාර්ගප ඉතිරි මාර්ගඵලයන්ටපත් වෙලා පිරිනිවන් පාන්නට පුළුවන්. එහෙම නොවුනොත් චතුර්ථ ධ්‍යාන උපදවාගෙන අර සුද්ධාවාස භ්‍රම ලෝකයන් තුල ප්‍රතිසන්දිය ලබනවා. හේතුව තමයි මේ සුද්ධාවාස භූමි පහම චතුර්ථ ධ්‍යාන භූමි. ඊතර අපි මුලිනුත් සිහිපත් කරා අනාගාමීන් උතුමන් වහන්සේ නමක් සුද්ධාවාස ලෝකයන් තුල උපදින්නේ ඒ අනාගාමී චිත්තයේ තියෙන උපනිශ්‍රේ භවක් හේතු කරගෙන නෙවෙයි ධ්‍යානය හේතු කරගෙන. පැහැදිලි වුණාද? දැන් ඒ ලෝකෝත්තර මාර්ග ඵලසිට වලින් කොතනකවත් ප්‍රතිසන්දි ලබලා දෙන්නේ නැහැ. ප්‍රතිසන්දි ලබලා දෙන්නේ සිතක්මයි. පැහැදිලි වුණාද? ඒතර ප්‍රතිසන්දි ලබලා දෙන සිතක් නම් ඒ සිත අනිවාර්යයෙන්ම ඊට අදාළ වන ප්‍රතිසන්දී ජනක නැත්තම් ප්‍රතිසන්දිය ලබලා දිය හැකි ශක්තියක් තියෙන සිතක් වෙන්නට ඕන. ඊතර මේ ප්‍රතිසන්දිය ලබන්නේ ඒ ධානයට අනුරූපී වන ආකාරයෙන්. එතකොට ඒ සුද්ධාවාස පහ තුළ අනාගාමීන් වහන්සේලා ප්‍රතිසන්දිය ලබනකොට දැන් ඒ සුද්ධාවාස භූමි පහ කොටස් පහකට බෙදලා තියෙන්නේ අනාගාමීන් වහන්සේලා තුල තියෙන අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ බෙදීම් වලට අනුරූපී වන ආකාරයෙන් ඒ කියන්නේ දැන් අවිහ අතප්ප සුදස්ස සුදස්සේ අකනිට්ට කියන මේ සුද්ධාවාස පහ ඉන්ද්‍රියන්ට අනුරූපීව බෙදෙනවා දැන් ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවානේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියලා එතකොට ශ්‍රද්ධාව අධික අනාගාමීන් තෙරුන් වහන්සේ ප්‍රතිසන්දිය ලබන්නේ අන්න පළවෙනි සුද්ධාවාස භූමිය කියන අවිහ තලයේ තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. අන්න ඒ වගේම දැන් ඉතිරි තේනවානේ අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන් ඒක ලේසියි මතක තියාගන්න. කියන්නේ අර ඉන්ද්‍රිය පහ පිළිවිලි මතක තියාගන්නවා මේ කොහොමද සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියලා. ඊට පස්සේ අනාගාමි භූමි පහත් පිළිවෙලින් මතක තියාගන්නවා අවිහ අතප්ප සුදස්ස සුදස්සේ අකනිට්ටික කියලා. එතකොට ශ්‍රද්ධා අධික අධිකව තියෙන අනාගාමී තෙරුන් වහන්සේ උපදිනවා අවිහ තලය. ඊළඟට සද්ධා වීරය නම් අවිහ අතප්පේ තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඊළඟට සුදස්සියේ ඔන් ওই විදිහට මේ ඉන්ද්‍රිය ධර්මයන්ට අනුරූපී වන ආකාරයෙන් තමයි අනාගාමී තෙරුන් වහන්සේලා ඒ සුද්ධාවාස ලෝකයන් තුල ප්‍රතිසන්දිය ලබන්නේ. ඒතරේ ප්‍රතිසන්දිය ලැබූ අනාගාමීන් වහන්සේලා ඒ ලෝකයන් තුල හිඳමින් ඉතිරි මාර්ග ඵලයට, ඒ කියන්නේ රහත් ඵලයටපත් වෙන්නකොට එතනත් තියෙනවා යම්කිසි ප්‍රභේදයක්. ඒ කියන්නේ දැන් සමහර අනාගාමී රහතන් වහන්සේ නමක් ඒ ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ ඒ සුද්ධාවාස ලෝකයක් තුල කෙටි කාලයක් තුල කියන්නේ කිසිම උත්සාහයක් ගන්නෙ නැතුව මේ සුළු කාලයකින් රහත් ඵලයටපත් වෙනවා. තවත් සමහර අය දැන් ඒකේ අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවානේ. ඒ අවශ්‍ය ප්‍රමාණය මධ්‍යම කාලය තුල මධ්‍යම කාලයේ ලැබෙනකොට වීරියෙන් යුක්තව වීරිය වඩලා රහත් ඵලයටපත් වෙනවා. තවත් සමහර අනාගාමීන් වහන්සේලා ඒ වගේම වීරිය වඩලා ඒ අවශ්‍ය අවසන් වෙන්න කාලයන් ලං වෙනකොට ඒ කාලයන් තුළ මාර්ගඵලයේ ඉතිරි මාර්ගය උපදවාගෙන රහත් ඵලයටපත් වෙලා පිරිනිවන් පානවා කියලා සඳහන් වෙනවා. ඒතර අන්න ඒ ආකාරයෙන් තමයි මේ අනාගාමි ආර්යයන් වහන්සේ පිළිබඳව මේ අනාගාමි චිත්තය පිළිබඳව සඳහන් වෙන්නේ. එතකොට අනාගාමි ඵලයටපත් වෙනකොට දැන් සිත් වශයෙන් නම් නිරුද්ධ වෙන සිත් කිහිපයක් තියෙනවා තවත් එකතු වෙන කීපයක්. ඒ කියන්නේ දැන් සකදාගාමී ආර්යයන් වහන්සේ තුල සමුච්ඡේද වශයෙන් අමුතු යමක් ප්‍රහාණය වුණේ නැහැ. ඒතර ඒ උතුමන් වහන්සේටත් ප්‍රහාණ වෙලා තියෙන්නේ අර මේ දික්ටිගත සම්පයුත්ත සිත් හතරයි විචිකිච්ඡා සම්පයුත්ත සිතයි. නමුත් අනාගාමී ඵලයටපත් වුණා නම් අනාගාමී ඵලයටපත් වෙනකොට කාමරාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙකත් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙලා තියෙන්නේ. එතකොට දැන් පටිඝය කියනකොට අපි පටිඝසිත දෙකක් පිළිබඳව ඉගෙන ගත්තා. නේද? කියන්නේ අර දෝමනස්සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සහ සසංකාරික වශයෙන්. එතකොට දැන් අනාගාමී ඵලයටපත් වෙනකොට මේ පටිඝය කියන එක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයි. ඒ නිසා අනාගාමී උතුමන් වහන්සේට නැවත කිසිම කාලයක මේ පටිඝ සිත් දෙක උපදින්නේ නැහැ. ඒතර සිත් කීයක් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙලා තියෙනවද? අර ditthිගත සම්පයුත්ත සිත් හතරයි විචිකිච්ඡා සම්පයුත්ත සිතයි ඊළඟට ditthිගත නැත්නම් දේශය මූලික වශයෙන් තියෙන පටිග සම්පයුත්ත සිත් දෙකත් ප්‍රහාණයි. එතකොට සිත් හතක් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙලා තියෙන්නේ සංයෝජන වශයෙන් නම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන සංයෝජන පහම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයටපත් වෙලා තියෙන්නේ. ඒ අනාගාමී තෙරුන් වහන්සේ තව ඔකේ නොයික් ප්‍රභේද තියෙන දැන් අනාගාමීන් වහන්සේලා ගැන කියනකොට අර දැන් සකදාගාමි වහන්සේලා ගැන කියනකොටත් නොයිකුත් ප්‍රභේදයන් තියෙනවා අපිට ඒවා ඉදිරියේදී ඉගෙන ගන්නට පුළුවන් ඊළඟට මේ අරහත් ඵල චිත්තය පිළිබඳව දැන් අනාගාමී ඵලයට පත්වෙච්ච ඒ ආර්යයන් වහන්සේ නැවතත් විදර්ශනා වඩනවා. ඒ කියන්නේ දැන් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට සකදාගාමී ඵලයට පත් වෙනකොට එයා මාර්ගය වඩන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. ඒ කියන්නේ ශෛක්ෂ කියලා කියන්නේ. දැන් සෝවාන් සකදාගාමි අනාගාමි වෙනකම්ම ශෛක්ෂ. ශෛක්ෂ කියලා කියන්නේ හික්මෙනවා කියන අර්ථයෙන් හික්මිය යුතුයි. කියන්නේ පිළිවෙත් පූර්ණය කළ යුතුයි. ඒතර සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා සකදාගාමී ඵලයටපත් වෙන්න නැවතත් විදර්ශනා වැඩි යුතු වෙනවා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා සකදාගාමී ඵලයටපත් වෙන්න විදර්ශනා වැඩි යුතු වෙනවා. ඒ වගේම අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනා රහත් ඵලයටපත් වෙන්නත් විදර්ශනා වැඩි යුතු වෙනවා. එතකොට අන්න දැන් අනාගාමී ඵලයටපත් වෙච්ච උතුමන් වහන්සේත් අර ආකාරයෙන්ම විදර්ශනා වඩලා නැවතත් අර මාර්ග 8ක් සහිත ඒ මාර්ග චිත්තය නැවතත් సంతානය තුල හට ගන්නවා. ඒ හටගන්නේ අර ප්‍රහාණය නොවිච්ච රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්මයන් පහම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරමින් අරහත් මාර්ග චිත්තය පහළ වෙනවා. අරහත් මාර්ග චිත්තය පහළ වෙලා ඊළඟ ක්ෂණයේ ඵල චිත්තය පහළ වෙනවා. අන්න එතකොට රහතන් වහන්සේ කියන නාමය අපේ භාවිත කරනවා. එතකොට ඒ රහතන් වහන්සේ තුල පවතින චිත්තය අතිපාරිශුද්ධ චිත්තයක් තියෙන්නේ. කවරක් නිසාද? අනුසේ ධර්මයන් සියල්ලම ප්‍රහේණයි. ඒ කියන්නේ දැන් මෙතන රූප රාග අරූප රාග දෙකක් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවානේ. ඒතර මේ රූප රාග අරූප රාග කියලා අපි හඳුන්වන්නේ කොමක්ද? ලෝභයනේ. තවත් විදිහකින් කිව්වොත් තණ්හාවයි. ඒතර අපි මේ ලෝභය කියන්නේ රාගය කියන්නේ මේ තණ්හාවේම ස්වභාවයක්. ඒතර අන්න තණ්හාව සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයටපත් වෙනවා රහතන් වහන්සේ ඒ මාර්ග චිත්තය හට ගන්නකොට. එතකොට දැන් රූප රාග රූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම. වසන ස්වභාවය. ඊතර අන අවිද්‍යාවත් ප්‍රහාණය වෙනවා. ඊතර මේ අවිද්‍යාවයි තණ්හාවයි කියන දෙක තමයි සංසාර චක්‍රයේ මූල දෙක කියලා හඳුන්වන්නේ. දැන් පටිච්ච සමුප්පාදේ ඉගෙන ගන්නකොට අපිට මූල දෙකක් සම්මුඛ වෙනවානේ. ඒ මූල දෙක තමයි අවිද්‍යාවයි තණ්හාවයි කියලා කියන්නේ. ඊතර මේ සත්වයාට සියලුම දුක් ලැබෙන්නේ මේ භවයෙන් භවයේ නැවත නැවත ප්‍රතිසන්දිය ලබන්නේ මේ සංසාර චක්‍රයේ දිගින් දිගට පවතින්නේම මේ අවිද්‍යාවයි තණ්හාවයි කියන මූල දෙක හේතු කරගෙන. ඒතර අරහත් මාර්ග චිත්තයෙන් මේ අවිද්‍යාවත් තණ්හාවත් සහ මුලින්ම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයටපත් කරාට පස්සේ නැවත ආය සංසාර චක්‍රයක් උරුම වෙන්නේ නැහැ. කියන්නේ නැවත જાතියක් හටගන්න තියෙන හේතුන් නැහැ. ඒක හරියට උපමා වශයෙන් දැන් පෙන්නනවා අර දැන් කර්මය කියන එකත් ප්‍රබල දෙයක්. නේ දැන් උපදින්න කර්මයන්නේ. ඒක නිසානේ ජනක කර්මය කියන්නේ ප්‍රතිසන්දිය ලබලා දෙන එකට. ඒ කර්මයකින් තමයි උපදින්නේ. ඒතර කර්මයත් ප්‍රබල දෙයක්, තණ්හාවත් ප්‍රබල දෙයක්, අවිද්‍යාවත් ප්‍රබල දෙයක්. හැබැයි යම් වෙලාවක කර්ම කොච්චර තිබුණත් ඒක දැන් කර්මයන් කොපමණ තිබුණත් යම් වෙලාවක අවිද්‍යාවයි තණ්හාවයි ප්‍රහාණය වුණොත් නැවත ඒ කර්ම ඒක තමයි කර්මක්ෂය කියලා කියන්නේ. ඒතර නැවත ඒ කර්මයන්ට විපාක දෙන්න තැනක් නැහැ. ඒ නිසා කියනවා අර කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ තණ්හා ජලං කියලා කියන තණ්හා සිනේහෝ කියලා කියනවා. ඒතර කම්මං කෙත්තං කියලා කියන්නේ කර්මයේ තමයි ක්ෂේත්‍රය. භූමිය. ඒ කර්මය නැමැති ක්ෂේත්‍රය තුල විඥානං බීජං. විඥානය තමයි බීජය වෙන්නේ. ඒ විඥානය නැමැති බීජයට දැන් බීජයක් පැලවෙන්නේ තෙත් ගතියක් ඕන කරනවානේ. සිනේහය, ස්නේහය කියලා කියනවා. අනේ තණ්හාව, තණ්හාව තමයි ඒකට තෙත් ගතියක් ලබලා දෙන්නේ. එතකොට දැන් මේ භූමිය කොතෙක් තිබුණත් රෝපණය වෙන්න බීජයක් සහ තෙත් ගතියක් නැත්තම් රෝපණය වෙන්න දෙයක් තියනවද? නැහැ නේද? ඒ කියන්නේ දැන් විඥාණය තමයි ප්‍රතිසන් දැන් අපි ප්‍රතිසන්දි විඥාණය කියවත් චක්කු විඥාණය කියවත් මේ සිතමනේ කියන්නේ පැහැදිලිද ඒතොර යම් වෙලාවක දැන් අපේ මරණාසන්න මොහොත එළඹෙනකොට අපි ඒ අවසාන චුතිචිත්තය පහළ වෙනකොට ඒ අවසාන චුතිචිත්තය පහළ වෙන්නේ කර්මයක එල්බගෙනනේ. එතකොට එතන කර්මයේ එල්බෙන්නේම මේ අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් යුක්තව මේ අවිද්‍යාවෙන් සිද්ධ කරන්නේ මුලාභව ඇති කරන එක. මේ සංසාරයේ තියෙන දුක්ඛිත ස්වභාවය ඔක්කොම වහලා දාන එක තමයි අවිද්‍යාවෙන් කරන්නේ. තණ්හාවෙන් සිද්ධ කරන්නේ මේ දේවල් උපාදානය කරගන්න එක. අල්ලා ගන්න එක තමයි තණ්හාවෙන් සිදු කරන්නේ. ඒ නිසා අවිද්‍යාවයි තණ්හාවයි අපතුල ප්‍රහාණය වෙලා නැති නිසා මරණාසන්න මොහොතේදී මේ ඉදිරිපත් වන කර්මය හේතු කරගෙන අපි සීට සුදුසු භවයක් තුළ ප්‍රතිසන්දිය ලබනවා. නමුත් රහතන් වහන්සේ කියලා කියනකොට මේ සියල්ල වියලවා හැරලා තියෙන්නේ. කියන්නේ සියල්ලම දැන් බීජයක් පිච්චුවාට පස්සේ ඒ සියල්ල වියලිලා ගියාට පස්සේ නැවත ඒක රෝපණය වෙන්නේ නැහනේ. දැන් ශුෂ්ක විදර්ශක කියන දැන් ශුෂ්ක කියන නාමයේ තේරුමත් ඒකනේ. ඒතර දැන් මේ රහතන් වහන්සේ තුල මේ අවිද්‍යාව, තණ්හාව කියන දෙක වියලලා තියෙන්නේ. ඒතොර ඒ රහතන් වහන්සේ අපි මැරුණා කියලා කියන්නේ නෑනේ. පරිණිරවාණයටපත් වුණා කියලා කියන්නේ. ඒතොර පරිණිරවාණයටපත් වුණා කියලා කියනකොට ඒ රහතන් වහන්සේගේ ස්කන්ධයන් කියන්නේ එතන වෙන්නේ අර ස්කන්ධ පරිණිරවාණය. ඒ ක්ලේශ පරිණාම නිර්වාණය උනේ මේ මාර්ග අරහත් මාර්ග චිත්තයෙන්. නමුත් මේ ස්කන්ධයන් තියනවානේ. ඒතර ස්කන්ධයන් උපාදානය කරන තණ්හාව සහ ඒ ස්කන්ධයන්ගේ සැබෑ තතු වහන අවිද්‍යාව කියන එක රහතන් වහන්සේ තුල සම්පූර්ණයෙන්ම ප්‍රහීන නිසා ඊළඟට තවත් රහතන් වහන්සේගේ ගේ ප්‍රතිසන්දියක් ලබලා දෙන්නට උපනිශ්‍රේ වන හේතුන් නැති නිසා ස්කන්ධ පරිණිරවාණයත් සමගින්ම එතිනින් අනතුරුව රහතන් වහන්සේ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි රතන සූත්‍රයේදී කියලා දෙන්නේ නිබ්බන්ති ධීරා යතායම් පදීපෝ කියලා. හරියට නිවේගිය පහන් සිලක් වගේ කියනවා. එතකොට එතන නිවේගිය පහන් සිලක් කියලා කියන්නේ දැන් තෙල් හරි එහෙම නැත්නම් තෙල් ටික ඉවර වෙලා හරි තිරිය අවසන් වෙලා හරි කුමන හේතුවක් නිසා හෝ මේ පහන් දැල්ල නිවි ගියාට පස්සේ ඒකෙන් අපිට සාකච්ඡා කරන්න තියෙනවා යම් කිසි දෙයක්. අපිට කියන්න තියෙන එකම දේ තමයි නිවී ගියා කියලා පමණයි. ඒතර ගියේ කොහෙටද? ඒව ගැන කතාවක් නැහැ අයියේ. ඊට අවශ්‍ය කරන හේතු ප්‍රත්‍යයන් නැති නිසා ඒක නිවී ගිය දැන් ගින්නක් නිවුනහම අපි ඒක නිවී ගියා කියලා තමයි භාවිත කරන්නේ. අන්න ඒ වගේ මේ රහතන් වහන්සේගේ ස්වභාවයත් අන්න ඒ වගේ මේ ස්කන්ධ පරිණිරවාණයත් සමගින්ම රහතන් වහන්සේ දැන් නිවනටපත් වෙලා තියෙනවා. ඒතර දැන් නිවනටපත් උනා කියනකොට දැන් ඒ නිවන කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව මේ වචන උපනිශ්‍රය කරගෙන පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ වචන උපමා කරගෙන පැහැදිලි කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ. මේ අපි සම්මුති දේවල් ඒ දේවල් වලට යොදාගත්ත සම්මුති දේවල් හඳුනා ගන්නට විවහාර කරන්නට යොදාගත්ත භාෂාව උපනිශ්‍රය කරගෙන මේ ලෝකෝත්තර දෙයක් පැහැදිලි කරන්න භාෂාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතනයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ භාෂාව කියන එක නිර්මාණය කරගෙන තියෙන ලෝකයේ තියෙන දේවල් පිළිබඳව සාකච්ඡා කරන්නනේ. ඒතර නිවන කියලා කියන්නේ ලෝකෝත්තර දෙයක්. ඒතකොට ලෝකයේ තියෙන දේවල් පිළිබඳව සාකච්ඡා කරන්නට යොදාගත්ත භාෂාවක් තුළින් ලෝකයෙන් එතර තියෙන දෙයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒකයි නිර්වාණය කියන එක අනිර්වචනීයයි කියලා කියන්නේ ඒක මේ තියෙන වචන වලින් පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර එතන නිවන කියලා කියන්නේ දැන් අරහත් මාර්ග චිත්තයෙන් කෙරෙන දැන් අනුත්පාද නිරෝධයනේ. දැන් ඒකෙන් කියන්නේ සීලු කෙලෙස් දුරු කරනවා කියලා කියනකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපි සතුරෙක් නසනවා කියලා කියන දැන් අරිය කියලා කියනෝනේ කෙලෙස් වලට ඒතර අරින් නසනවා කියලා කියන දැන් කෙලෙස් සතුරන් නසනවා කියනකොට දැන් සාමාන්‍ය ලෝකේ අපේ සතුරෙක් නසනවා කියන අපිට ඉදිරියට එන සතුරෙක් අපිට පේන්න තියෙන අපි ඒ සතුරව විනාශ කරලා දානවා. එහෙම දෙයක් නෙවෙයි මෙතන කියන්නේ. ඇයි දැන් මෙතන මේ සිත් සිතක් උපදින්නේ. දැන් අකුසල් කියලා කියන්නේ සිතක් හට ගැනීමක් නේ. එතකොට දැන් මෙතනදී කියන්නේ දැන් කුසල් චිත්තයක් තමයි ලෝකෝත්තර සිත කියලා කියන්නේ. අරහත් මාර්ග චිත්තය කියන්නේ කුසල් චිත්තයක්. ඇයි ඒවට කුසල් කියලා කියන අකුසල් නැසන නිසා. අකුසල් නැසීමක් ඒ තුලින් සිද්ධ වෙන නිසා කුසල් කියලා භාවිත කරනවා. හැබැයි මෙතන කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් කුසල චිත්තයක් උපදිනකොට එතන අකුසල් සිතක් උපදින්නේ නැහැ. එතකොට මේ කුසල චිත්තයකින් නැති දෙයක් නසන්නේ කොහොමද කියලා. එතන මෙතන නසන්නේ මේ පේන්න තියෙන අකුසලයක් නෙවෙයි. මෙතන මේ අර අනුසය වශයෙන් තියෙන අනුසය කියලා කියන්නේ කෙලෙස් නෙවෙයි. කෙලෙස් ධර්මයක් තමයි අනුසය කියලා කියන්නේ කෙලෙස් හට ගන්නට උපනිශ්‍රේ වන ධර්මතාවයක්. අන්න ඒ අනුසය ධර්මයන් තමයි මේ අරහත් මාර්ග චිත්තයේ උපදිනකොට අර සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නේ. එතකොට එතන තියෙන අනුත්පාද නිරෝධයක්. අනුත්පාද වශයෙන් තමයි නිරෝධයටපත් වෙන්නේ. ඒ කියන්නේ මේක මෙහෙම තේරුම් ගන්න. දැන් ඔන්න හිතන්න අඹ ගහක හැම ගහක් තියෙන ඒ අඹ ගහේ වර්ෂයක් පාසාම පළ හට ගන්නවානේ. මල් ගොඩාක් හට ගන්නවා. ඒ මල් වලින් බොහෝ ඵල සංඛ්‍යාවක් එක වාරයක් තුල හට ගන්නවා. ඒතර ඒ වාරය තුල හට ගන්න අප්‍රමාණ වූ ඒ අඹ ගෙඩි වලින් තව කොච්චර අඹගස්ත ප්‍රමාණයක් ඇති වෙනවද? පැහැදිලිද මේ කියන එක? ඒ කියන්නේ දැන් එක වාරයක් තුල පහළ වෙන අඹ ගෙඩි වලින් හටගන්නේ යඹ බීජය තුලින් තව කොච්චර අඹ ගස් ප්‍රමාණයක් හට ගන්නවද එතකොට එසේ ඒ අඹ එක අඹ ගෙඩියකින් පිටු මේ එක වාරයක පළ ගන්න ඒ අඹ ප්‍රමාණය තුලින් අඹ ගස් සමහරට ලක්ෂ ගාණක් ඇති වෙන්න පුළුවන් එක අඹ ගහේ. ඒතර ඒ අඹ ගහේ හටගත්ත ඒ ඵල වලින් හටගන්න ඵල වලින් තව කොච්චර ප්‍රමාණයක් හට ගන්නවද ඒතර මේ වෘක්ෂය අපි හිතමු අවුරුදු 100ක් තියෙන වෘක්ෂයක් නම් දැන් අවුරුදු 50ක් ගෙවිලා තියෙන්නේ. තව ඉදිරි අවුරුදු 50ෙත් මේකේ ඵල හට ගන්නවා. ඒතර ඒ හට ගන්න ඵල වලින් තව වෘක්ෂ කොච්චර ප්‍රමාණයක් ඇති වෙනවද? දැන් හිතන්න දැන් තාම මේ වාරේ අඹ ඵල හටගෙන නැහැ කියලා හිතන්න. නමුත් හට ගන්නවනේ. හට ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඒ හට ගන්න අඹ ගෙඩිය වලින් තව ඉදිරියේදී හට ගන්න අඹගස් අනන්ත ප්‍රමාණ වාරයක් එහෙම්ම තියෙනවා. හිතන්න. ඒතර මේ වර්ෂයේ අපි ඒ අඹ ගහට යම්කිසි විස දෙයක් ඇතුල් කරලා ඒ අඹ ගහ මරනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර මේ අඹ ගහ නිසා ඉදිරියේදී හට ගන්න තියෙන අඹ වෘක්ෂ ප්‍රමාණය කොතෙක්ද කියලාද හිතන්නේ? ප්‍රමාණයක් කරන්න පුළුවන්ද? එතකොට දැන් ඒ අඹගහ විනාශ කිරීමත් එක්කම නේද අර ඉදිරියේදී හටගන්න තිබුණු මෙතෙක් හට නොගත් සීල වෘක්ෂයන්ගේ Nirodha සිද්ධ වුණා නේද මේක ගැඹුරු උපමාවක් හොඳට තේරුම් ගන්න කියන්නේ ඒ අඹගහ මිය යාමත් සමගින්ම ඉදිරියේදී ඒ අඹගහ නිසා හටගන්න තිබිච්ච වෘක්ෂ පරම්පරාව මේ මොහොතේම Nirodhaයටපත් වුණා නේද එතන සිද්ධ වුණේ කුමන නිරෝධයක්ද? හටගෙන තිබෙච්ච දෙයක නිරෝධයක්ද සිද්ධ වුණේ? එතන සිද්ධ වුණේ හට නොගත්ත දෙයක නිරෝධයක්. අන්න ඒ වගේ තමයි මේ නිර්වාණය තුලින් සිද්ධ වෙන්නේත් අනුත්පාද නිරෝධයක්. අනුත්පාද නිරෝධය කියලා කියන්නේ හට නොගත් ධර්මයක නිරෝධයක්. පැහැදිලිද? ඒ කියන්නේ දැන් අපි අපි දැන් අද දවසේදී අපි රහත් ඵලයටපත් උනේ නැත්තම් තව කොච්චර කාලයක් තියෙනද උපදින්න? ප්‍රමාණ කරන්න බෑ නේද? කල්ප කෝටි ප්‍රකෝටි හරියට අමරුක්ෂයෙන් හටගන්න තියෙන අඹ පළවල වගේ. බොහෝ සංඛ්‍යාවක් තියෙනවා. නමුත් අද අපි නිවන් තාම හැබැයි අපි තාම නිවන් දැකලා නැති නිසා ඉදිරියේදී අපි උපදින්නේ නැද්ද? උපදිනවා. එක භවයක් නෙවෙයි තව භව කෝටි ගාණක් අපිට තියෙනවා ඉදිරියට. තාම ඒවා හටගෙන නැහැ. හැබැයි හටගෙන නැහැ කියලා ඒවා නැද්ද? ඒව නෑ කියන්නත් බෑ. හටගෙන නැත්තේ නෑ කියලා තාම තාම මේ අවුරුද්දේ අඹ පළ හටගත්තේ නෑ කියලා ඒ අඹ නැද්ද? ඒ අඹ තියෙනවා. ගහ තිබුණොත් අනිවාර්යයෙන්ම අඹ හට ගන්නවා. ඒ අඹ නිසා තව ගස් තව අවුරුදු කෝටියකින් හරි වේවා හට ගන්න ගස් තියෙනවා. මේ අඹ වෘක්ෂ හේතු කරගෙන. ගැඹුරු උපමාවක් මෙතන තියෙන්නේ. නමුත් මේ වර්ෂයේදී අඹ ගහක් හැපුව ගමන් එතනදිම අර කෝටි ප්‍රකෝටි પરම්පරාවක් හටගන්නේ තිබිච්ච අඹවල අඹ වෘක්ෂයන්ගේ අනුත්පාද නිරෝධය සිදු වුණා වගේ අන්න අරහත් පරිචිත්තය අද මේ సంతානිය තුල හටගත්තොත් අන්න එතකොට මර සසරේ තව කල්ප කෝටි ගාණක් ප්‍රමාණ කරන්න බැරි ප්‍රමාණයක් උපදින්න තියෙන සියලු භවයන් අනුත්පාද නිරෝධ වශයෙන් නිරුද්ධත්වයටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි ඒක සදාකාලිකයි. ආය කවදාක්වත් ඒව හට ගන්නවද? දැන් අද අඹ ගහ කැපුවා නම් එහෙම මේ අඹ ගහ නිසා ඉදිරියේදී හට ගන්න තියෙන අමරුක්ෂ પરම්පරාවල් කවදාක්වත් ආය හට ගන්නවද? කවදාක්වත් හට ගන්නේ නැහැ. කාටවත් එක හට ගන්න ඕනවත් බෑ. අන්න ඒවා අනුත්පාද වශයෙන්ම Nirodheටපත් වුණා. අන්න ඒ ආකාරයෙන් තමයි මේ රහතන් වහන්සේගේ ස්වභාවයත් කියන්නේ මේ සත්වයාගේ ස්වභාවයත් අනුත්පාද Nirodheටපත් වුණා. කියන්නේ අනුත්පාද වශයෙන් Nirodheටපත් වුණා කියලා කියනවා. ඉතින් මෙන්න මේ රහතන් වහන්සේගේ ස්වභාවය බොහොම ගාම්භීර ස්වභාවයක්. ඒ නිසා තමයි අර නිර්වාණයේ ස්වභාවය ගැන කියනකොට අර විඥානං අනිදස්සනං අනන්තෝ සබ්බතෝ පබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝන ගහදති එත්ත දීඝංච රස්සංච අනුන්තුලං සුභා සුභං දැන් මෙතන කියනවා නේද මෙතන විඥානය කියලා කියන්නේ මේ සඳහන් දැන් විඥාන කියන නම් දෙකක් මෙතන භාවිත කරනවා. දැන් මුලින්ම කියන විඥානං අනිදස්සනං. මෙතන විඥාන කියන නාමය භාවිත කරන්නේ නිවනට. ඒතර විඥානං අනිදස්සනං කියලා කියන්නේ දැන් නිර්වාණය කියන එකේ දකින්න පුළුවන් රූපයක් නැහැ. දැන් අපි යම් දෙයක් දකින්න ආශ්‍රය කරගන්නේ රූපයක් ඇසුරු කරගෙනනේ. නමුත් නිර්වාණය කියන එකේ රූපයක් නැහැ. ඒ වගේම විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ අනන්තං කියලා කියන්නේ ඒකේ සීමාවක් පනවන්න බෑ. නිවන කියන එකේ සීමාවක් නැහැ කොතෙක්ද කියලා. ඊළඟ සබ්බතෝ පබං කියලා කියන්නේ ඒකට ඕනෑම තැනකින් බැස ගන්න පුළුවන් තොටුපළවල් තියෙනවා. කියන්නේ මාර්ගයක් දියුණු කළොත් කෙනම් හෝ විදර්ශනා භාවනාවක් වැඩුවොත් අන්නේ විදර්ශනා වඩන කෙනාට ඒ නිවනට පිවිසෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට අනන්තෝ සබ්බතෝ පබං එනකොට එත්ත ආපෝච පඨවි තේජෝ වායෝන ගහදති නමුත් මේ නිවන කියන දේ තුල අපි මේ භෞතික වශයෙන් ඉගෙන ගන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ අන්නේ අන්නේ මේ කිසිම ධාතුවක් නැහැ ඊළඟට එත්ත දිහිගංච රස්සංච අනුන් තූලං සුභහසුභං එත්ත දිහිගංච රස්සංච මේ දිග් බවක් කොට බවක් ඒ නිවනේ නැහැ කියලා කියනවා ඊළඟට ඒකේ උස් බවක්, මිටි බවක්, ඊළඟට යම්කිසි හැඩයක් නැහැ කියලා කියනවා. අන්න නිවනේ ස්වභාවය ගැන කියන්නේ. ඒතකොට අපි මේ හිතන ලෝකයේ තුල අපි ගොඩනගාගෙන ඉන්න සංකල්පවලට වඩා අපි මේ ලෝකයේත් එක්ක කටයුතු කරමින් ගොඩනගාගෙන ඉන්න ඥාණයට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් තමයි නිර්වාණය තුල ගැබ් වෙලා තියෙන්නේ. හැබැයි නිර්වාණය කියන්නේ නැති දෙයක් නෙවෙයි. තියෙන දෙයක්. හැබැයි නිර්වාණය කියන එක අසංකතයි. අසංකතයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් එකක්. ඒකේ අර අජාතං අභූතං අකතං අසංකතං කියලා භාවිත කරන්නේ. ඒතර අභූතං කියලා කියන්නේ පහළ නොවිච්ච දෙයක්. නිවන කියන්නේ පහළ නොවිච්ච දෙයක් අභූතං. ඊළඟට අජාතං අජාතං කියලා කියන්නේ හට නොගත් දෙයක්. ඊළඟට අකතං සකස් නොකළ දෙයක්. අසංකතං හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවුණු දෙයක්. අන නිවනේ ලක්ෂණයන් මේ කියන්නේ. ඒතර නිවනට පැමිණෙනවා කියලා කියන්නේ කොමක්ද මෙතන සත්වයේගේ ආගමනයක් ගැන කතා කිරීමක් නෙවෙයි. සත්වයේ කියන කෙනෙක් දැනුත් නැහැ. පැහැදිලිනේ සත්වයක් කියන කෙනේ දැනුත් නැහැ. එතකොට දැනුත් නැති සත්වයක් නිවනට යන්න විදිහක් නැහැනේ. එතකොට නිවන් දකිනවා කියලා කියන්නේ. අනි යම් වෙලාවක මේ මාර්ග චිත්තය හට ගන්නවත් සමගින්ම මේ අර නැවත නැවත භවයේ උපදින්නට උපනිශ්‍රේවන සියලුම ධර්මතාවයන් ඒ තුල සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයටපත් වෙනවා. ඉතින් අන්න එතනින් පසුව මේ සත්වයාගේ දුකෙන් මිදීම පිණිස නිවන පිණිස කළ යුතු කිසිම දෙයක් නැහැ. ඒක තමයි දුක්ඛ නිරෝධය හැටියට අපි නම් කරලා තියෙන්නේ දැන්. හේතුව තමයි දැන් රහතන් වහන්සේට જાතියක් නැහැනේ. කියන්නේ නැවත જાතියක් නැහැ. જાතිය කියන්නේ උපත. ඒතකොට જાතියක් නැත්තම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, උපායාස කියන කිසිම දුකක් නැහැ. ඊළඟට අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, කැමති දේවල් නොලැබීම මේ කිසිම දුකක් නැහැ. ඉතින් මේ හැම දුකක්ම තියෙන්නේ කවරක් නිසාද? ජාතිය නිසා. පැහැදිලි දැන් ඉපදිච්ච නිසා නෙමෙයි ඔක්කොම දුක් තියෙන්නේ. ඉපදුනේ නැත්තම් දුකක් නෑ. ඒක රහතන් වහන්සේගේ ස්වභාවය තමයි නැවත නූපදින ස්වභාවය. ඒ නූපදින්නේ උපදින්නට හේතු වන ධර්මයන් නැති නිසා. අවිද්‍යා තණ්හාව වියලවා හැරුව නිසා. ඊතරන්න ඒක තමයි මේ සත්වයාගේ විමුක්තිය කියලා අපි සාකච්ඡා කරන්නේ. ඊතර මෙන්න මේ තැනට එන්න තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරලා තියෙන්නේ. ඊතර අපි හැම කෙනෙක්ම මේ උත්සාහ දරන්නේ ඒ අසංකතෝ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට. ඒතර යම් වෙලාවක ඒ අසංකත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා නම් අන්න නැවත නැවත අපි ගැන කතා කළ යුතු දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර මේ සත්වයා කියන කෙනාගේ සංසිඳීම, විමුක්තිය, සදාකාලික සෝය තියෙන්නේ අන්නේ නිර්වාණය තුල. ඒතර ඒක නිර්වාණය කියන එක අපි තේරුම් ගන්න තියෙන්නේ අර ඒක අපි වටහා ගන්න තියෙන්නේ මේ ලෝකයන් තුල හැඳිමින් විදින ආකාරයේ සදාකාලික වශයෙන් ඇතිවන සැනසෙල්ලක් අපි සැපයි කියලා ගන්න අර්ථයෙන් නෙවෙයි. අපේ සැපයි කියලා කියන්නේ ඉඳුරන්ගේ ආශ්‍රය කරගෙන ඒ ඉඳුරන් පිනවීම හේතු කරගෙනයි අපි යම් දෙයක් සැපයි කියලා විවහාර කරන්නේ. විඳීමක් ඇති කරගන්නේ. ඒතර දැන් නිවන තියෙන්නේ මොන සුඛයක්ද? නිවනේ සැපයක් තියෙනවානේ. නිවන තියෙන්නේ අවේදිත සුඛයක්. එතකොට දැන් නිවන කියන එක හැබැයි විඳීමක් එතන නැහැ. දැන් ඒ නිසා නේද සරියුත් තෙරුන් වහන්සේගෙන් අහනවා මේ විඳීමක් නැත්තම් එතන තියෙන සැපේ මොකද්ද කියලා අහනවා. ඒ කවරක් නිසාද? ඇයි අපි හැම වෙලේම සැප ලබන්නේ විඳීම තුලනේ. දැන් සැප විඳීමක් නම් ඒක වේදනාවක් නේ සුඛ වේදනාවක්. නැත්නම් උපේක්ඛා වේදනාව. නැත්නම් දුක්ඛ වේදනාව. දැන් අපි සැපයි කියලා කියන්නේ මේ සුඛ වේදනාවට. සෝමනස්සයට. නමුත් නිවෙන තියෙන සැපය මේ කතා කරන සැපයක් නෙවෙයි. එතන තියෙන අවේදායිත සුඛයක්. එතකොට අර තෙරුන් වහන්සේ ඇහුවට පස්සේ මේ නිවනේ විඳීමක් නැත්තම් එතන තියෙන සැපය මොකද්ද කියලා අන්න සරියුතරුන් වහන්සේ පිළිතුරු දෙන්නේ විඳීමක් නැති එකමයි සැපය කියලා. ඒතර එතන ඒකෙන් තේරෙන මේක බොහොම සූක්ෂම නුවණින්ම අවබෝධ කර යුතු තමා තුළින්ම අවබෝධ කරගත යුතු ධර්මතාවයක් කියන එක. එතකොට දැන් මේ නිවන කියන එක අවබෝධ කරන්න නම් අන්න ඒ කෙනා කළ යුතු වන්නේ ප්‍රතිපත්තිය පූර්ණේ කරන එක දැන් යම් කෙනෙක් රහත් ඵලයටපත් වෙන්න නම් යටත් පිරිසෙන් කල්ප ලක්ෂයක්වත් මේ බෝධිපාක්ෂික ධර්මයන් මොහු කරවා තියෙන්නට ඕන. ඒ කියන්නේ යා කල්ප ලක්ෂයක්වත් යටත් පිරිසෙන් මේක වඩලා තියෙන්නට ඕන කරනවා. කියන්නේ විදර්ශනා වඩලා ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරලා බෝධිපාක්ෂික ධර්මයන් හුරු කරලා තියෙන්න ඕන කල්ප ලක්ෂයක් යටත් පිරිසෙන්. ඒතර කල්පයක් කියන්නේ කොච්චරක්ද කියන එක අපි මීට කලින් කියලා දීලා තේනවානේ. ඒතර ඒ වගේ කල්ප ලක්ෂයක් මේක හුරු කරලා තියෙන්න ඕන කියන යටත් පිරිසෙන් අරහත් බෝධියෙන් නිවන් දකින්න නම් තව ඊට වඩා ඉහළට යනවා නම් තව වැඩි වෙනවා. ඒ කියන්නේ පසේ බුද්ධත්වයටපත් වෙනවා නම් කියන දයාසංඛි කල්ප ලක්ෂයක් කියන. ඊළඟ ලෝතුරා බුද්ධත්වයට නම් අවම වශයෙන් සාරාසංඛි කල්ප ලක්ෂයක්, උපරිම වශයෙන් සොළසාසංඛි කල්ප ලක්ෂයක් මේ ಗುಣධර්ම හුරු කරවන්නට ඕන. ඉතින් ඒකෙන් තේරෙනවා මේක එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොහෝ කාලයක් මේ සත්වයාගේ సంతාන තුල තියෙන මේ ක්ලේශ ධර්මයන්ගේ තියෙන ඝන බෝල් ස්වභාවය ක්‍රමයෙන් තුනී කරමින් යටපත් කරවමින් ඒට උපනිශ්‍රේ වෙන ගුණධර්මයන් දියුණු කරමින් බොහෝ කාලයක් సంతානය තුල ගුණධර්ම හුරු කරන්නට ඕන. හැබැයි සාමාන්‍ය කුසල ධර්මයන් සිදු කිරීම තුල එසේ නිවනට උපනිශ්‍රේ වන ආකාරයේ ගුණධර්මයක් දියුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු භෞතික සම්පත් ලබා ගන්න කුසල් කරනවානේ. දැන් සමහර ස්කන්ධ තියෙන්නේ අපි ප්‍රාර්ථනා කරලා ලබාගත් ස්කන්ධ. නේ. ඒ කියන්නේ දැන් කෙනෙක් දිව්‍ය ලෝකේ ඉපදෙන්න කියලා හිතාගෙන පින්කම් කරනවා. එතකොට තියෙන්නේ එයා ඒ ස්කන්ධයන් කියලා කියන දුක් ගොඩක්නේ. ඒතර එයා ඒ ස්කන්ධයන් ලබලා තියෙන්නේ ප්‍රාර්ථනාවක් තුළින්. මේ දුක ප්‍රාර්ථනා කරලා එයා ලබාගෙන තියෙන්නේ එතනදී. අන්න ඒ වගේ කුසල් දැන් සුගති ලෝකයට යන කුසල් තියෙන්න ඕනනේ. කාමවචර කුසල් තියෙන්න ඕනේ. අපි හිතමු යම් කෙනෙක් දන් දෙනවා. සිල් ආරක්ෂා කරනවා. මම මේ සීලයෙන් හෝ දානයෙන් මම දෙවියෙක් වෙලා ඉපදේවා කියලා. මීට වඩා සැපවත් තැනක ඉපදේවා කියලා. අන්න ඒව උපනිශ්‍රේ වෙන්නේ නැහැ. මේ ලෝකෝත්තර මාර්ගඵල උපද්දවන්නේ. ඒ වගේම කෙනෙක් ධ්‍යාන වඩනවා මම මේ ධ්‍යානයෙන් මහා බලවත් බ්‍රහ්මීයක් බවට පත් වෙලා ඉපදේවා. අන්න ඒ කරන කුසල් වලින් මේ නිවන ලබන්න ඒව උපනිශ්‍රේ වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් කුසල් කරනවා මේ දාන ආදී කුසල් කරනවා ඊළඟට වෙනත් සීලාදී කුසල් රැස් කරනවා ධ්‍යාන උපදවනවා තවත් අප්‍රමාණ කුසල් කරනවා හැබැයි එයා ඒ කුසලයත් එක්ක අදිෂ්ඨාන කරන්නේ නිවන. මට මේ කුසලය නිවන පිණිස හේතු වේවා. එතන තියෙන වට්ටගාමිනී කුසලයක් නෙවෙයි, එතන තියෙන විවට්ටගාමිනී කුසලයක්. කියන්නේ ලෝකෙන් එතර කරවන්න උපනිශ්‍රේ වෙන කුසලයක්. ඒතර සමහර අය කියන මේ නිවන පැතීමත් තණ්හාවක් කියලා. ඒක වැරදි අදහසක්. මොකද හේතුව ලෝකෝත්තර ධර්මයක් තණ්හාවට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් නිවන කියලා කියන්නේ මේ ලෝකෝත්තර ධර්මයක් ගැන හිතන්නේ. ඒතර එයා ඒ ලෝකෝත්තර නිර්වාණය අපේක්ෂාවෙන් දන් දෙනවා නම් සිල් රකිනවා නම් ඒක තණ්හාව නෙවෙයි. එහෙම දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගන්න නරකයි. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් කුසල් කරනවා නම් අන්න එසේ කරන කුසල් තමයි මේ මාර්ගඵල ලබන්නට ඒකදේශයකින් උපනිශ්‍රේ වෙන්නේ. එතන ඒකදේශයකින් කියලා කිව්වේ සම්පූර්ණයෙන්ම කියන අර්ථයෙන් නෙවෙයි. මොකද සම්පූර්ණයෙන්ම නිවන් දකින්න උපනිශ්‍රේ වෙන්නේ දන් දීමවත්, සිල් රැකීමවත්, ධ්‍යාන වැඩීමවත් නෙවෙයිනේ. එහෙනම් නිවනට ඒකායන වශයෙන් උපනිශ්‍රේ වෙන්නේ විදර්ශනා වැඩීම. නමුත් විදර්ශනා වඩන්නට සුදුසු సంతානයක්. ඒ කියන්නේ සත්වයාට මේ ධර්මතාවයන් යම් තරමකින් හෝ තේරුම් අරගෙන මේ සඳහා උත්සාහවත් වෙන්න උපනිශ්‍රේ වෙන්න හේතුවක් වෙන්නේ අර කරන කුසල් වලින් ඇති කරගත්ත අදිෂ්ඨානයත් එක්ක එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් අර ශ්‍රද්ධා සීල සුත ආදී ඉන්ද්‍රිය ධර්මයන් මොහු කුරා යෑමක් දියුණුවටපත් වීමක් එතන තියෙනවා. අන්න ඒ නිසා තමයි එයා අර එක එක භවයන් තුල මේ විදිහේ නිර්වාණ අපේක්ෂාවෙන් කුසල ධර්මයන් සිදු කරලා මේ නිවන අදිෂ්ඨාන කරමින් ඒ කුසල ධර්මයන් තුල නියැලෙනකොට එයා නිවනට ලං වෙන කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා එයා අනිත් ඇත්තන්ට වඩා අර ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ඡාගයෙන්, ප්‍රඥාවෙන් කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් දියුණුවටපත් වෙච්ච කෙනෙක් බවටපත් වෙනවා. ඒ නිසා ක්‍රමයෙන් මේ ගුණ ධර්ම වඩන්න වඩන්න මේ දැඩි විදිහ දැඩි ආකාරයෙන් තියෙන කෙලෙස් ධර්මයන් ක්‍රමයෙන් තුනී වෙවි තුනී වෙවි ගොස් අර ආකාරයෙන් දැන් මේක කල්ප ගානක් හුරු කරනවානේ. අන්න ඒ විදිහට හුරු කරගෙන ගිහිලා යම් දවසකදී මේ දේවල් මේ ලෝකෝත්තර මාර්ගාංග 8 එක චිත්තයක යොමු වෙන්නට තරම් ශක්තිමත් අවස්ථාවක් තුළ එක චිත්තයකේ දීම තුලින් තමයි සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් වෙලා නිර්වාණ අවබෝධය ලබන්නේ. එකෙන් පැහැදිලි වෙන්නේ මේක එක දවසකින් දෙකකින් කරන දෙයක් නෙවෙයි බොහෝ කාලයක් වඩලා දියුණුවටපත් කරලා එන ගමනක්. ඉතින් ඔය ඇත්තෝ ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔය ඇත්තන්ට මේ වගේ සිතක් පහළ වෙන්නේ මීට කලිනුත් මේක මේ විදිහටම හුරු කරලා තියෙන නිසා. අපි ඔබ මතක් කරන්න ගිය සතියේත් නේ කියන්නේ දැන් කෙනෙක්ට හිතෙන්නේ මේ විදර්ශනා වඩන්නට ඕන. මේ තථාගතයන් වහන්සේගේ පරමාර්ථ ධර්මයන් ඉගෙන ගන්නට ඕන. මේ සදා උත්සාහවත් වෙන්නට ඕන කියලා නිකම්ම සිතක් ඇති වෙන්නේ නෑ සිතක් ඇති වෙන්නේ අර උපනිස්සය ඉදිරියේදී ඉගෙන ගන්න ලැබෙනවා මේ උපනිස්සය කියලා වචනයක් කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා මෙතන දැන් අපි අර සෝවිසි ප්‍රත්‍යවලදී තියෙන උපනිස්සය කියලා එකක් එතන මේ හැම දෙයක්ම ධර්මතාවයන් සිතෙන් සිතට උපනිස්රේ වෙනවා එතකොට දැන් මේ වගේ දෙයක් කරන්න උපනිස්රේ වෙන්නේ මේ ආකාරයේම කුසල් සිතක විපාකයක්මයි දැන් මේ මේ විපාකයක් නෙමෙයි එතන මේකට උපනිස්රේ වෙන්නේ මේ වගේම දෙයක් එතන ඒකෙන් තේරෙන්නේ මීට పూర్ව ජීවිතවලත් මේ අය මේ විදිහටම මේක හුරු කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ජීවිතයේ සිතෙන් සිතට උපනිශ්‍රේ වීම තුළ මේ ජීවිතයක තවත් උපරිම විදිහට වඩන්නට ඕන අදිෂ්ඨානයෙන් මේ කටයුතු කරන්න. ඉතින් ඒ නිසා තවත් මේක හොඳින් දියුණු කරගෙන ගියාම අපිට සුදුසු කාලයේදී මාර්ගඵල නිවන් අවබෝධය ලබන්න පුළුවන් වෙන නිසා කල යුත්තේ අප්‍රමාදීව කටයුතු කිරීම. ඒතර අප්‍රමාදීව කටයුතු කිරීම කියන එක අපි ගිය සතියේ විස්තර කරා. අප්‍රමාදය කියන්න හදිස්සිය නෙවෙයි කියලානේ. ඉතින් ඒ නිසා දැන් ඒ ටික අපි සිහිපත් කරා. ඉතින් අද දවසේදී අපි මේ ලෝකෝත්තර සිත් පිළිබඳව අරහත් මාර්ග චිත්තය ගැනත් කතා කරා. ඉතින් මීට වඩා අපිට මේ සඳහා කාලය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇති කරගන්න මේ ඇති කරගත්ත ධර්ම ඥානය අපි හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනෙන් සැනසෙල්ල ලැබේවා කියලා. ඉතින් ඒ වගේම මේ සඳහා දායකත්වයේ සපයන ඊ타ත්ම උනන්දුවෙන් යුක්තව මේ උතුම් ධර්මයේ ඉගෙන ගැනීම සඳහා මේ පැමිණෙන මේ ධර්මයන් ශ්‍රවණය කරන මේ පින්නතුන් හැම දිනාගේම ජීවිතවලට තෙරුවන්ගේ අනන්ත සෝවිස මහගුණ බලයේ ආශිර්වාදය සැලසේවා ඒ තුලින් මේ හැම දිනාගේම ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් බවටපත් වේවා තමන්ගේ సంతාන තුල පහළ වෙන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසාම සතර සතිපට්ඨානයන් සතර සම්‍යක් ප්‍රධානයන් පංචේන්ද්‍රියන් පංච බලයන් සප්තබොජ්ජංගයන් ආර්ය අෂ්ටාංග මාර්ගයන් යන බෝධිපාක්ෂික ධර්මයන් දියුණුවටපත් වේවා පරමාර්ථ ධර්මයන් සුවසේ අවබෝධ කරගෙන සුවසේ විදර්ශනාවන් දියුණුවටපත් කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම මේ ඇති කරගන්නා වූ ධර්ම ඥානයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි